rahat වෙන්න මොනවද කරන්න ඕනේ පතුනා. මම මේක සරලව තේරුම් ගත්තේ නේ. කොහොම බරපතල විදිහට තේරුම් ගන්න. rahat වෙන්න මොනවද කරන්න ඕනේ කියලා ඇහුවාම ඒකට දෙන උත්තරේ සරල උත්තරේ තමයි rahat නොවෙන්න කරන වැඩ ටික තියෙනවානේ. ඒ ටික නොකර ඉන්න ඕනේ. එතකොට rahat වෙනවා. දැන් rahat නොවෙන්න වැඩ ටිකක් කරනවා. මිනිසුන්ට පේන කරන දේවල් තියෙනවා. පේන්නේ නැතුව රාතිගතව පුද්ගලිකව කරන වැඩ ටික නේ. ඔක්කොම rahat නොවෙන්න කරන වැඩ. ඒ ටික නැවතුනාම rahat වෙන්න තියෙන ටික නිකම් වෙනවා. පාත් වෙන්න වැඩක් නැහැ. Nirodhයට කොයිද වැඩ තියෙන්නේ? නිවනට උපමාවක් කියන්න මට. නිවනට උපමාවක් නෑ. ඒකට වැඩකුත් නෑ. පාත් වෙන්න කරන්න දෙයක් නෑ. පාත් නොවෙන්න කරන ටික නැවත් නැවතුවාම පාත් වෙන්න තියෙන ටික නිකම් වෙනවා. කුසල් වඩනවා කියන්නේ මොනවද? අකුසලේ ප්‍රතික්ෂේප කරනවද නෑ? අකුසලෙන් වැළකෙනවා කියන එක. සෑම අකුසලයකින්ම වැළකෙන කෙනා මොනවද වඩන්නේ? කුසල්. කුසල් වඩන කෙනා මොනවද වඩන්නේ? අකුසල්. කුසල් වඩන කෙනා කුසලයට ලෝභ වෙලා නැද්ද? කෑදර වෙලා නැද්ද? එහෙනම් ගොඩාක් බලාපොරොත්තු අදාගෙන අනාගතයේ සැප බලාපොරොත්තු වෙන කුසල් වඩන්නේ. ඇත්තටම කුසල් වඩන කෙනා කුසල් වඩන්නේ අකුසලෙන් වැළකෙනවා. අකුසලෙන් වැළකෙන හැම මොහොතෙම කුසලයේ වැඩෙනවා. මෛත්‍රී වඩන්නේ ඇයි? ද්වේෂය නැති කරන්න. මෛත්‍රී වැඩුවම ද්වේෂය අයින් වෙනවද? ද්වේෂය අයින් කළ බලන්නකෝ. ද්වේෂය නැති සිතට මොනවද කියන්නේ? මෛත්‍රී සිත. දැන් කවුද මෛත්‍රී වැඩුවේ? කවුරුත් වැඩුවේ නැහැ. ද්වේෂය නැති කළා. ද්වේෂය නිරෝධ කළා. ලෝභ දේශ මොහොනේ නැති කරන්න කියපු බුදුහාමුදුරු. මෛත්‍රියට කියලා වෙනම කමටහනක් දීලා නැහැ. ද්වේෂය නැති කළාම ද්වේෂය නැති සිත මෛත්‍රී සිත නිකම්ම ඉනි වෙනවා. ඉස්පෙට්ටියක් හදන්න අපි හදනවා. ඉස්පෙට්ටියක් හදන එක හරි අමාරුයි. බඩු ටික අස් කරනවා ඉස් නිකන් හැදෙනවා. මේක තේරුම් ගන්නෑ මිනිස්සු. මිනිස්සු කැමති සංකීර්ණ ක්‍රම වලටනේ. සරල ක්‍රම වලට කැමති නෑ. ඉස්පෙට්ටියක් හදන්න බෑ. ඉස්පෙට්ටියක් හදන්නේ කොහොමද? එහෙම ක්‍රමයක් ලෝකේ නෑ. බඩු තියෙන පෙට්ටියක බඩු ටික අස් කළාම ඉස්පෙට්ටිය නිකන් හැදෙන එක හදන්නේ නෑ කවුරුත්. බඩු ටික අස් කරනකොට අරක නිකන් ඉස්සෙනවා. රාත් කියන්නේ ඒ වගේ එකක්. ඉපදීම නවත්තන්න නම් ඉපදෙන වැඩ ටික නවත්තන්න ඕනේ. ඉපදෙන වැඩ ටික නැවතුනාම ඉපදීම නිකන් නවතිනවා. එහෙම නැතු ඉපදීම නවත්තන්න අඟුලිමාල වගේ උත්සාහ කළ එකක් කළාට ඒක හරියන්නේ නැහැ. ඉපදෙන වැඩ ලෝකෙන් ඉපදීම නවත්තන වැඩ නෑ ලෝකේ. ඉපදීම නවත්තන වැඩක් ලෝකේ හොයන්න නැහැ. ඉපදෙන වැඩ ටික තියෙනවා. ඒක නැවතුනාම ඉපදෙන්න බැරි නිසා අර ඉපදීම නිකන් නවතිනවා. මේවා පටිසෝතගාමීව දකින්න ඕනේ. පටිසෝතගාමී වචනේ ටිකක් ගැඹුරුයි. නොපැවැත්මට දකින්න ඕනේ. අනුසෝතගාමී කියන්නේ පැවැත්ම. අපි දකින්නේ මේ හැම ප්‍රශ්නයක්ම පැවැත්මට. නොපැවැත්මට දකින්න ඕනේ. ස්වාමි පුරුෂයා භාර්යාවට හරි ආදරෙයි. භාර්යාව ස්වාමි පුරුෂයාට ආදරෙයි. දෙකම මුලාව. කෙනෙක් කෙනෙකුට ආදරය කරන්නේ ඇයි? ද්වේෂ කරන්න බැරි නිසා. කෙනෙක් කෙනෙකුට වෛර කරන්නේ ඇයි? ද්වේෂ කරන්නේ ඇයි? ආදරය කරන්න බැරි නිසා. බලන්න දෙපැත්තෙම ප්‍රශ්න දෙකක් තියෙන්නේ. මෙයාත් එක්ක තරහා වෙන්න බැරි නිසා යට ආදරේ. මෙයාට ආදරේ වෙන්න බැරි නිසා තරයි පලි ගන්නවා. දැන් අපි විරුද්ධවාදියාගේ තරහකාරයාගේ වෛරකාරයාගේ පලිගන්නේ. ඇයි ආදරය කරන්න බැරි නිසා. ඇයි මෙයාගේ පලියක් ගන්න නැත්තේ? තරහ වෙන්න බැරි නිසා. ඒ දෙන්නම ප්‍රශ්න දෙකක ඉන්නවා. ඒ නිසා දෙන්නම නිවන් දකින්නේ. නොපවත්ම එයාගේ චරිතය තුළින් එයා තාම දැකලා නැහැ. එයා දකින්න දැක්ම තුළ නොපවත්ම නැහැ. එයාගේ කල්යාණ මිත්‍රා එයාට එයා බව එයා තාම අඳුරන්නේ නැහැ. ඒක අඳුරගත්ත දවසක එයා සසරෙන් එතර වෙනවා. මිනිස්සු රාතෙක් දැකලා නිවන් දකින්න හදනවා. රාතෙක් ළඟ පැවිදි වෙන්න හදනවා. රාතෙක්ගෙන් කමටහන් ගන්න හදනවා. මාර්ගඵලලාභේ වඩපු කෙනෙක් හොයන්න හදනවා. මේ ධර්මයේ Taman තුලින් දැක්කනම් ඒ දකින ධර්මයේ තුලින් තථාගතවන මාව දකින්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි ඒ බුදුන් දකින්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ සතපාවර ගණන් ගන්නෑ නේ අපි. මාර්ගඵලලාභීක හොයාගන්න රාතෙක් හොයාගන්න එයාලම ඉඳගෙන කමටහන් වඩන්න අපි උත්සාහ කරනවා ලෞතුරා බුදු කෙනෙක් දකින්න ක්‍රමේ තියෙනවා ඒක දකින්නේ අපි ඒ කියන්නේ බුදුහාමුදුරන්ට වඩා රාතට වටිනාකම වැඩි නෝ කවදාද අදාගන්නේ 2600 කළා තාමත් අදලා නැහැ මම කවදාවත් මාර්ගඵලලාභී දකින්න උත්සාහ කරන්නෙම නැහැ මම දකින්නේ තථාගතයන් වහන්සේ දකින්නේ හැම නාම රූපයකම මම බුදුහාමුදුරුව තමයි දකින්නේ. මම කැමැති හැම શબ્දයතුලින්ම ගෞතම තථාගතයන් වහන්සේ ශ්‍රවණය කරන්න. මිනිස්සු මට කරන නිନ୍ଦා, හපාස, ප්‍රශංසා, කීර්ති හැම දෙය තුලින්ම මගේ කෙලෙස් ටික මම නිරෝධ කිරීම තුලින්, ඒ වඩන මාර්ගය තුලින් මම බුදුහාමුදුරුව ශ්‍රවණය කරනවා. ඇයි රාත්‍රික් ශ්‍රවණය කරයි අඩුවට අපි හිතන්නේ. උපරිමය හිතනවා. අපේ චර්යාව තුළින් අපේ විනය තුළින් අපි බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ. අපේ සිතිවිලි වලින් ඒ සම්මා සතිය තුළින් අපි බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ. අපි මේ නාම රූප වල ගත කරන සමාධිය තුළින් අපි බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ. අපි බුදුන් දකින්න නෙමෙයි උත්සාහ කරන්නේ. මාර්ගඵලලාභියෙක් හොයාගන්න. කල්යාණ මිත්‍රයා අසුර කරන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න, පඬිතුෝ සේවනය කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. කල්යාණ මිත්‍රයා අසුරු කරනකොට කල්යාණ මිත්‍රයා මොනවද දෙන්නේ? ආප පාන් රොටිය වදෙනවද? එයා මොනවද දෙන්නේ? කල්යාණ මිත්‍රයා දෙන්නෙම ධර්මයේනේ. අඩුපාඩු හදන ක්‍රම, කමඨාන් වඩන ක්‍රම, භාවනාවල ගැටලු එයාගේ අත්දැකීම් වලින් එයා අපට උදව් කරන. කල්යාණ මිත්‍රයා කියන්නේ නිවනට උදව් කරන කෙනා. ඒ නිවනට උදව් කරන්න කතා කරන හැම වචනයක් මොකද්ද? ධර්මය. එහෙනම් කල්යාණ මිත්‍යා තුලිනුත් ධර්මයෙන් නම් අසුරු වෙන්නේ. බුදුහාඳුරංග බුද්ධත්වයට පත් කළෙත් ඒ ගුරුවරයා කියන ධර්මයේ නම් අපිවත් කවදාරි දවසක රාත් කරන්නෙත් ඒ ධර්මයේ නම් අපේ කල්යාණ මිත්‍යා කවුරු විය යුතුද? ඒ ධර්මයේ මෙයාගෙන් ලැබෙනවන මෙයා කල්යාණ මිත්‍රයා. හැබැයි මෙයා නෙමේ කල්යාණ මිත්‍රයා. මෙයාගෙන් ලැබෙන ධර්මයයි කල්යාණ මිත්‍රයා. දැන් මෙයා අසත්පුරුෂ නම් දැන් එයා කල්යාණ මිත්‍රෙද? නෙමෙයි. ඇයි? එයාගෙන් ධර්මය ලැබෙන්නේ නැහැ. දැන් ඊට අනිද මෙයා මාර්ගය වඩලා අනාගාමි වෙලා. දැන් යා උඹ ගැඹුරු දහමක් කියනවා. දැන් යා කල්යන මිත්‍රයෙක්. දැන් මොනවද යාගෙන් ලැබෙන්නේ? ධර්මය. එහෙනම් අපේ නිවීමට යම් කිසි කෙනෙක්ගෙන් උදව්වක් ලැබෙනවා නම් ඒ උදව් ලැබෙන හැමෝම කල්යාණ මිත්‍රයෝ. අපේ නිවීමට උදව් ලැබෙන්නේ නැත්නම් එයා කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. එයා බාලයෙක්. එයා අසුර කරන්න එපා කියනවා.